බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අහලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. දහවල් කෑමෙන් පසු නිදිමත දැනේ. මා බොහෝ විට සක්මන් කොට එය මගහරි. ඇතිව ඇතිවන ඇතිවන නිදිමත අකුසල සිතක්ද. මේ නැති කරගත හැක්කේ කෙසේද? ආ තීන මිද්ද ඇති වෙන්නේ අකුසල් සිත්වලත් සසංකාරික සිත්වලත් අකුසල් සිත්වල සසංකාරික සිත්වල තමයි තීන මිද්දේ ඇති වෙන්නේ. ඉතින් එතකොට ඒවා අකුසල් සිත් තමයි. හැබැයි ඒවා වඩාම ප්‍රබල මහා විපාක ඇති කරන මට්ටමේ සිත් නෙමෙයි. තාම දුර්වල සිත්. එතකොට වෙනත් වෙනත් කුසලයන්ගෙන් ඒවා යටපත් වෙලා යන්නට පුළුවන්. ඒවැ ප්‍රතිසන්දි විපාකයක් නෙමෙයි ප්‍රවෘත්ති විපාකයක් දුර්වල වශයෙන් ඇති කරන්න පුළුවන්. ඒවා වුණත් අපිට යටපත් කරගන්න පුළුවන් වෙනත් කුසල් වලින්. ඒ නිසා ඒවා ප්‍රබල මට්ටමේ අකුසල නෙමෙයි. අර ලෝභය, ద్వේෂය බලවත්ව ක්‍රියාත්මක වෙලා සිද්ධ වෙන ලෝකෙට හානියක් වෙන විදිහේ දේවල් නෙමෙයි. හැබැයි නිවන් මඟ අහුරනවා. නිවන් මඟ අහුරනවා ප්‍රඥා මොට කරනවා සිත අකර්මණ්‍ය කරනවා ඉතින් ඒක තමයි අකුසලේ විපාකය. ඒ මොහොතේම ඇති කරන විපාකය තමයි කුසල් මාර්ගය අහුරනවා. නිර්වාණ මාර්ගය අහුරනවා. මනසේ කර්මන්නේ භාවය නැති කරන ප්‍රඥාව මොට කරන කාර්යෙහි අක්‍රිය කරන ඉතින් ඒ ටික තමයි විපාකය ඉතින් ඒ විපාකය අපට යටපත් කරගන්නට අර විදිහෙන් වීරයෙන් ක්‍රියාත්මක වීම හොඳයි නමුත් වඩා වැදගත් වෙන්නේ සතිය සතිය තමයි අපට තීන මිද්දේ දුරු කරලා මනස හොඳට සක්‍රිය කරන්න ප්‍රධාන කාරණය. හැබැයි මේක කිව්වට එක පාට දැනෙන කතාවක් නෙමෙයි. අපට පේන්නේ සතිය නෙමෙයි වීරය තමයි එතනදී ප්‍රබල වෙන්නේ වගේ. වීරයෙන් අපට කය හසුරුවලා යම් යම් ප්‍රමාණයකට තීන මිද්දේ අවම කරගන්න උත්සාහයක් ගන්න පුළුවන්. හැබැයි සිහිය තමයි වඩා ප්‍රබල වෙන්නේ තීන මිද්දේ දුරු කරන්නට. අස්ලයි ස්වාමීන් වහන්ස ඒකට මගේ ප්‍රශ්නයක් යොමු කරන්නම් ඒ කියන්නේ අපි සමහර වෙලාවට නිදිමත ඇති ඒ කෑම જાති නිසා අපිට නිදිමත ඇති වෙනවා ස්වාමීන් වහන්ස. එතකොට දැන් මම දැක්කා ජපානයේ දරුවන්ට පවා මේ කෑමෙන් පස්සේ පොඩි නිදා ගන්න අවස්ථාවක් සලස්සනවා ඊට පස්සේ මොකද අපේ ફોකස් එක වැඩි වෙන හින්දා. ඒ ඒ කියන්නේ ඒක ඒක ඔය මේ මේ ඔය අකුසල් සිදු වෙන මේ මේ මොකක්ද මේ තීන මිද්දේ නෙවෙයි නේද? නෙවෙයි. දැන් තීන මිද්දේ ඇති වෙන විවිධ හේතු තියෙනවා. එකක් තමයි ඔය භත්ත සම්මද කියලා කියන්නේ. භත්ත සම්මදේ කියලා කියන්නේ කාලා ඇතින බුද්ධිමත කියලා කියන්නේ. ඒ ඒ ආහාර ගත්තන් පස්සේ ආහාර ජීර්ණය සඳහා කය ශක්තිය ගොඩක් වැය කරනවා. ඒ වැය කරනකොට අනිත් කොටස් වල ක්‍රියාකාරීත්වය ටිකක් දුර්වල කරනවා. ඉතින් ඒ නිසා තමයි අපට ආහාර ගත්තාම යම්කිසි නිදිමතක් එන්නේ. ඒකට සමහරු බුද්ධිමත කියලාත් කියනවා ආහාර බුදීම නිසා ඇතිවෙන ස්වභාවය නිසා. ඉතින් මොන වචනේ මොකක් වුණත් එතන ඇතිවෙන භෞතික ක්‍රියාවලිය අපි තේරුම් ගන්නවා. එතකොට හැබැයි ඒ ස්වභාවය තුළ වුණත් අපිට යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් ඒ தත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒකට අපිට ඕන නම් තව කරන්න පුළුවන් ආහාර ගන්නකොට ඒ ආහාර වල ස්වභාවය තේරුම් අරගෙන ඊළඟට ආහාර ගන්න ප්‍රමාණය බඩ තද වෙනකන් ගන්න ඒ ප්‍රමාණය ටිකක් අඩු කිරීම. ඊළඟට තීන මිද්දේ මතුවෙන තව හේතු තියෙනවා කායික තෙහෙට්ටු බව. ඇඟේ මැලි බව. ඊළඟට සමහරලාට ඇඟේ උණුසුම වැඩිවීම. උණුසුම වැඩි වුණාම අපිට නිදිමත දැන් උණුසුම වැඩි වුණාම නිින්ද අඩු වෙන අවස්ථාවක් තියෙනවා උණුසුම වැඩි වුණාම නිදිමත වැඩි වෙන අවස්ථාව. ඒ නිසා තමයි බස් වල එහෙම යනකොට දාඩිය පෙරාගෙන නිදාගන්නේ මිනිස්සු. ඉතින් දාඩිය වැක්කිරෙනවා ඕගාලා. ඒත් නිින්ද යනවා. ඒ මොකද ඒකෙන් අර අර උණුසුම වැඩි වෙනකොට කය තෙහෙට්ටු කරනවා. ඒ තෙහෙට්ටු කරනකොට උදාසීන වෙනවා. ඊළඟට සෙම වැඩි වෙනකොට දැන් අර උණුසුම වැඩි වෙනවා කියන්නේ පිත වැඩි වීමනේ. අනිත් පැත්තෙන් සෙම වැඩි වෙනකොටත් අනිත් පැත්තට උදාසීන බව ඇති වෙනවා. සීතල ප්‍රදේශවල, ඒතර සීතල ආහාර ಜಾති ගත්තාම ඒකෙනොත් ඒතර කිරිබත් කෑවහම නිදිමත එනවා කියලා කියන්නේ. ඒ වගේ සිසිල් ಜಾති ආහාරයට ගත්තාම නිදිමත. ඊට පස්සේ දැන් කිරිබත් එතකොට ඔය මේ මුං ඇට කව්පි වගේ ඒ වගේ ධාන්‍ය වර්ග එහෙම ගත්තාම ඒකේ බරගතිය වැඩි. ඒ බරගතිය වැඩි වෙනකොට නිදි මතක් කරනවා. මොකද ඒක දිරවන්න ලොකු වෙහෙසක් ගන්නට ඕන නිසා. මෙහෙම තීන මිද්දේ ඇතිවීම සඳහා විවිධ காரணා බලපානවා. ඒවා ප්‍රධානම සාධකය තමයි අයෝනිසෝ මනසිකාරය. ඔය මොන දේ ඇති වුණා වුණත් යෝනිසෝ මනසිකාරය තියෙනවනම් ඒ තනත්තාට තීන මිද්දේ පාලනය කරගන්න පුළුවන්. ඔය සියල්ලම காரணා තීන මිද්දේට උදව් වෙන්නේ අයෝනිසෝ මනසිකාරය පාදක කොටගෙනයි. සති සම්පජඤ්ඤයෙන් ඒ පිළිබඳව කල්පනා නොකරින්. මට අමාරුයි, මට උදාසීනයි, මට නිදිමතයි කියලා ගන්නකොටම අයෝනිසෝ මනසිකාරය. මගේ ඇඟට තෙහෙට්ටුයි. දැන් නම් මේක කරන්න බෑ. දැන් නම් ටිකක් නිදා ගන්න ඕන. දැන් බුද්ධිමත දැන් මේ ආහාර ගත්තු නිසා තමයි මට මේ අමාරු. ඒ ඔක්කොම අයෝනිසෝ මනසිකාරය. අපි අර අර ඇති වෙන යන්තම් සංඥාව දැනෙනකොටම අපි ඒකට වැඩි තැනක් දෙනවා. ඒකට ලොකු අගයක් දෙනවා. ඊට පස්සේ ඒක බලවත් වෙනවා. ඉතින් එතනදී එතනදී ඇති වෙන අකුසලය කියන එක අර නිවන් මඟ අහුරන ප්‍රඥාව දුර්වල කරන මනස උදාසීන කරන තත්වයක්. ඉතින් එහෙම නැතුව මේ නිරය උපද්දන විදිහේ අකුසලයක් නෙමෙයි. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. හැකිතාක් අපි එහෙනම් ඒක වළක්වා ගන්න කටයුතු කරන එක කරන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මොගලන් හාමුදුරුවන්ට ඒ විදිහට තීන මිද්දේ ඇති වෙනකොට මේ කම්පෙති ටිකක් තද කරලා මේ අත ගන්න එතකොට මේ ආලෝක සංඥාව මෙනෙහි කරන්න ඒ වගේ උපාය මාර්ග කියලා අවසානයේ බැරි නම් නැගිටලා සක්මන් කරන්න ඒනොත් හරියන්නේ නැත්නම් ගිහිල්ලා ටිකක් නිදා ගන්න අන්තිම අන්තිම විකල්පය තමයි මොකක්වම කරලා බැරි නම් පොඩ්ඩක් නිදාගෙන අවදි වෙන එක. ඉතින් ඒක තමයි අර ජපානයේ වගේ අර ආහාර ගත්තන් පස්සේ පොඩි වෙලාවක් නිදා ගන්න දුන්නන් පස්සේ එතකොට කය යලි ප්‍රබෝධමත් වෙලා එතකොට Tamanට හැඟීමකුත් තියෙනවා දැන් මම නිදාගෙන අවදි උනේ කියලා. දැන් මානසිකවත් පොඩි උත්තේජනයක් වෙනවා. ඒ වගේම කයටත් ඉතින් ඇත්තටම තදට නිදිමත එනකොට දැන් ওই වාහන පදවන රියදුරු මහතුරු එහෙම කියන්නේ සමහර වෙලාවට තද නිදිමතක් එනවා. අත් දෙක අතින් අල්ලලවත් ඇහිපිය අල්ලගෙන හිටියට ඒ නිින්ද වළක්වන්න බෑ. ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ කරන්නේ ඒක විනාඩි කීපයක් එහෙම වාහනේ නවත්තලා එහෙමම නිදා ගන්න. ඒතර සමහරලාට මේ විනාඩි දෙක තුනක් වෙන්න පුළුවන්. ඒ ඒකත් එක්කලා සම්පූර්ණයෙන්ම අර නිදිමත ගිහිල්ලා කයට ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අර දැඩිව ඇත්තටම නිින්ද නිින්ද කියලා කියන්නේ දැන් අපි ඒකත් තේරුම් ගන්නවා මම පෙර දිනකත් ඒක විස්තර කළා තීන මිද්දේ කියන්නේ ක්ලේශය කයේ තෙහෙට්ටු බව නිසා ඇතිවෙන විවේක ගැනීමේ අවශ්‍යතාවය කියන්නේ තව එකක් බුදුරජාණන් වහන්සේට පවා කය තෙහෙට්ටු වෙනකොට විවේක ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පවා දවසකට පැය කීපයක් මේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව සැතපෙන්නේ නමුත් උන්වහන්සේට තීන මිද්දේක ප්‍රශ්නයක් නැහැ. දැන් අපට ওই දෙක මිශ්‍ර වෙලා තියෙන්නේ. කයෙත් හෙට්ටුවයි තීන මිද්ද. දෙකෙන් කොයිකද කයෙත් හෙට්ටුව එනකොටම අපට තීන මිද්ද එනවා. තීන මිද්ද එනකොටම කයෙත් හෙට්ටුව මේ දෙක අපට වෙන් කරගන්න බැරි ප්‍රශ්නයක් අපට තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම කයෙත් හෙට්ටුවට අපට නිින්ද අවශ්‍යයි. ඒක බලහත්කාරයෙන් පාලනය කරලා නවත්තන්න පහසු නැහැ. හැබැයි කයෙන් කයේ තෙහෙට්ටු බවත් සමනය කරන්න පුළුවන් මේ කියන විදිහට කුසල් සිත් ඇති කරනකොට මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතාදී මේ ගුණාංග එක දිගට මනසේ පවත්වන්න පුළුවන් නම් ඒ තැනත්තට කයේ තෙහෙට්ටුවක් නැති වෙලා යනවා. ඒ නිසා යම්කිසි කෙනෙකුට භාවනාව තුළ සතුටින් ප්‍රීතියෙන් පවතින්න පුළුවන් මට්ටමට මනස හදාගෙන තියෙනවනම් ඒ තනත්තට බොහෝ කාලයක් වුණත් නොනිදා පවත්වන්නට පුළුවන් අර මානසික සැහැල්ලු බව තුළින් කය සැහැල්ලු කරනවා කය තෙහෙට්ටුව දුරු කරනවා. ඒ නිසා අතීත කාලේ සමහර හාමුදුරුවෝ අවුරුදු 10 15 20 30 නිදන් නැතුවම භාවනා කරලා තියෙනවා.